ඉන්දික මහත්මයා අවසරයි අවසරයි අපේ හම්තුනේ උපන්සර ඇහෙනව නේද? හම්තුනේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ වහන්සේ දේශනා කරා අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් චෛතසිකයක් තමයි පස්ස චෛතසිකය කියලා. එතකොට හැම චිත්තයකම වගේ එකක් ඇති වෙනවා කියලා. එතකොට හම්තුනේ ඒක මේ භවංග චිත්තය ආශ්‍රිතවත් ඒක ඇති වෙනවද? මොකද භාංග සිතෙන් අර පෙර භවයේ අරමුණු වෙච්ච ඒ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණු කරමින් තමයි ඒ සිත පහළ වෙන්නේ. මේක විපාක සිතක් භවංග සිත කියන්නේ. හැබැයි විපාක සිතටත් ඇති වෙන්න බෑ අරමුණක් ගන්නෙ නැතුව. ඒ කුසල් සිතින් හෝ අකුසල් සිතින් ගත්තු අරමුණ ගනිමින් තමයි විපාක සිත පහළ වෙන්නේ. එතකොට අපේ අම්බරනේ ජවන් සිතේදී කොහොමද ඒක යෙදෙන්නේ? ජවන් සිතේදිත් අර මේ චක්කු විඥාණයෙන් හරි සෝත විඥාණයෙන් හරි ගාහන විඥාණයෙන් හරි ජීවහා විඥාණයෙන් හරි කාය විඥාණයෙන් හරි මනෝද්්වාරයෙන් හරි ගත්තු ආරම්මණය ගනිමින් තමයි ජවන් සිත පහළන්නේ. ආ ආ එහෙම හඳුරන්නේ කියන්නේ චිත්ත විතියක් ගත්තොත් හැම චිත්ත විතියෙම අර මුලින් ගත්තු අරමුණමයි අරමුණු කරන්නේ. ඒ නිසා තමයි එකට එක චිත්ත වීතිය කියලා කියන්නේ. එතකොට අර ඒ ගන්න ආරම්භනේ පාදක කොටගෙන තමයි අර අර සිත් 17ම 17න් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන. භවංග සිත් ටික හැරුණකොට අනිත් සිත් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ භවාංග සිත සහ භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරවඥන කියන ඒ සිත් හැරුණහම චක්කු විඥානයේ පටන් තදාරම්මන සිත දක්වා එහෙම නැත්නම් සෝත විඥානයේ පටන් තදාරම්මණය දක්වා ඒ ඒ ඇතුළත තියෙන සියලුම සිත් එකම ආරම්මණය තමයි ගන්න. ඒ නිසා ඒක චිත්ත වීතියක් හැටියට එකක් හැටියට හඳුන්වනවා. ඊට පස්සේ ඒ චිත්ත වීතිය වෙනස් වෙන වෙනස් වෙන්නේ තව අරමුණක් ගන්න. එතකොට ගත්තු අරමුණම නැවත ගන්නත් පුළුවන් වෙනත් අරමුණක් ගන්නත් පුළුවන්. ආ එහෙම හඳුනන්නේ. එතකොට දැන් ඔබ වහන්සේලා අර රූප සටහන් අඳිනවනේ චිත්ත වීතිය වලට ඒ වගේ චෛතසික විති කියලා જાතියකුත් තියෙනවා හඳුනන්නේ. එහෙම එහෙම නැද්ද? චෛතසික වීති කියලා જાතියක් නැහැ. සිත්වල චෛතසික යෙදෙන ආකාරය අභිධර්මයේ පැහැදිලි කරනවා. මේ සිත්තේ මෙච්චර චෛතසික යෙදෙනවා. ඒකට කියන්නේ චෛතසික සංයෝග කියලා. එතකොට අවම වශයෙන් මේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත විතරක් ඇති වෙන සිතුත් තියෙනවා. ඒ කියන්නේ මේ පොදු සිත් ටික විතරයි ඇති වෙන්නේ. ඒ සිත් තමයි ද්විපංච විඥාන, චක්ක විඥාන, සෝත විඥාන ආදී මේ මේ හැම සිතකටම සාධාරණ පොදු චෛතසික ටික විතරයි. එතකොට ඒවා තමයි නිකන් මූලිකම ස්වરૂපයේ සිත්. එතකොට අනිත් අනිත් සිත්වල චෛතසික 10, 15, 20, 25, 30 එහෙම ඇති වෙන ඒවා තියෙනවා. එතකොට මේ චෛතසික ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සිත සංකීර්ණ. ඒ සිතෙන් කරන කාර්යභාර ඉතා පුළුල්. වැඩ ගොඩක් කරනවා. මොකද අර එක එක ಗುಣවලින් එක එක දේවල් කරනවා. ඒවා ඊටාම සංකීර්ණ සිත් වඩා ප්‍රබල සිත් ඒවා.